හැම කිසිම තීන්දුවක් අරගෙන නැහැ. අපි තීන්දුව ගන්නෙ පුද්ගලිකව තනිතනියෙන් නෙමෙයි. පක්ෂයේ මධ්‍යම කාර්යක සභාවෙන් තමයි ජාතික ආණ්ඩුවට එකතු වීමට පවා අපි තීන්දුව කරේ. ඒ නිසා දැනට තීන්දුවක් අරන් නැහැ. මධ්‍යම කාර්යක සභාවෙන් තමයි යම්පක් ගන්නව නම් තීන්දුවක් ගන්න යරෙන්න ලේකම් විදියට මම තනියෙන්වත් එහෙම නැත්නම් සභාපතිතුමා විදියට ජනාධිපතිතුමා තනි තීන්දුවක්වත් නෙමෙයි අපි ගන්නෙ. අවස්ථාව ලබා දීලා තමයි ඒක කරන්නේ. ප්‍රජාතන්ත්‍රවාදීව